ළමා රංගපීටය මේ යටතේ අද ප්‍රචාරය වන්නේ තිලමුට්ටි ජාතකය රචනා කරන්නේ කාශ්‍යප ප්‍රේමචන්ද්‍ර මාමා සේවකය උත්කුමරුන් මෙහි කැඳවන්න එහෙමයි රජතුමනි. මට කතා කලාත් පිය රජතුමනි? ඔව්. මා ඔබ ඇමතුවේ වැදගත් දෙයක් පවසන්ට. කුමක්ද වැදගත් දෙය පිය රජතුමනි? දැන් ඔබට ශිල්ප ශාස්ත්‍ර කලා ශිල්ප ඔගැන ගන්ට කාලයයි. මගෙන් පසුව මේ රටේ පාලන කටයුතු සිදු කළ යුත්තේ පොත්කුමරුණේ ඔබයි. මීලකරැත්තුමා මමද පියරජතුමනි පොත්කුමරුණේ එසේ වන්නට ඔබ ශිල්ප ශාස්ත්‍ර හොදින් නුගතයුතුයි. හෙමයි පියරජතුමනි මා කැමති. එසේමා ශිල්ප ශාස්ත්‍ර හදාරන්ට ආයුත්තේ කොහිද ඔබ තක්සලාවේ දිසාපාමුක් මහාදුරුන් වෙත ආයුතුයි. එයයි සම්ප්‍රදාය. තක්සලාවේ සිටින්නේ ඔබ වැනීම රජකුමාරවරු. ඒ වගේම සිටුකුමාරවරු. ඔවුන් සමග එක්වී ඔබ සියලු ශිල්පයන් හදාරා දස්කම් දෙක්විය යුතුයි. එහෙමයි පිරච්චුමනි මා මොනවාද තක්සලාවෙදි හැදැරියයුත්තේ. ඔබ තක්සලාවේදී කඩු ශිල්ප දොනු ශිල්ප අසුන් එලවීමාදී ශිල්ප මෙන්ම විවිධ ශාස්ත්‍ර කලාවන්ත ඉගෙන ගතයුතුයි. <laughs> අගේ යගේ මට කඩුහරඹ දුනුහරඹ අසුන්පිටයාම <laughs> අහා අසුන් පිට යාමට ලැබෙනවා නම් මා කඩුවසවාගෙන අසු පිටින් දේගෙන් ඔබතුමාලකට එනවා. ඒ සියල්ලටම ම ඔබට ආශිර්වාද කරනවා. අනේ අනේ පුංචි කොළු වගේ හිතේ ඇති මම දැක්කේ නෑ කියලා. ඊයේත් මම දැක්කා. අදත් මම දැක්කා. කමක් නැහැ. ඔහේ බඩගින්නට වෙන්න ඇති. හෙටත් බලමු. හෙටත් කෑවොත් මම හොඳ දඬුවමක් දෙනවා. අමිත්ත මෙහි එන්න. ඇයි ගුරුතුමනි ඔබතුමා මාව කැඳෙව්වේ? අමිත්ත ඔබ පොද්ගුලට ගොස් එහි සිටින බ්‍රහ්මදත්ත කුමරය කැඳවාගෙන එන්න ඕ හොඳමයි ගුරුතුමනේ හොඳමයි මං ඒ කාරයටු කරන්න. අප කේනපි මේධාවී පාහතේච්ෂ විචක්කනෝ සමුට්ඨාපේති අත්තාන අනුන් අක්ගීංශ සන්ධම. ඇයිගුරුතුමනේ ඔබතුමා මට එන්ට කීවේ අමිත දරුවා දැන් ඔබයන්න. මා බ්‍රහ්මදත්තට තනිවම කතා කළ යුතු. බ්‍රහ්මදත්ත දරුවා මා ඔබට එන්නට කීවේ. අද ස්නානයට යනවිට ඔබ කළ වරදක් පිළිබඳව වටහ. වරදක්? කුමක්ද ගෘතුමනි මා කළ වරද ඔබට බැරිද අද දවල් ස්නානයට යන විට අතරමගදි කළ වරදක් ගැන සිතානට මට මට මතක නැහැ මා වරදක් කළ බව හොඳට මතක් කර බලන්න අනුලෝමව ප්‍රතිලෝමව අප ස්නානයට යන අතර කළකී දේව හරිහරි මහමගසල අතුරා තිබුණු තල්ව පැදුරකින් තලමිටක් ගෙන කෑවා ඒවා හරිමරහයි ඔබේ තලයට ගත්තේ සොරසිතකින්ද නෑනෑකරතුමනි ඒවා දුටුවට මට ආසේතුනව කන්ට ඔබ එතන සිටි මහළුකාන්තාවට හොරෙන්දේව ගත්තේ ඔවු මට සිතුනා හැය මට බනේ කියලා එසේනම් ඔබ කළ ඇත්තේ වරදක් සොරකමක් සොරකමක් මටන වැටහෙන්න ගුරුතුමනි තමන්ට අයත් නැති කිසිවක් අයිතිකරුට නොදන්වා ලබාගන්නේ තමන් සත්තු කරගන්නේ නම් පරිහරණය කරන්නේ නම් එය සොරකමක් එය වරදක් ඒ වරදක් නම් ඒමා නැවත කරන්නේ නැහැ ගුරුතුමනි මගේ තල හොරෙන් කෑව නේද? පළමු දිනේ මා සමාව දුන්නා. බඩගින්නට කන්ට ඇති එක් සිතා. නමුත් ඒ දැන් පුරුද්දක් කරගෙන ඊයේ ඔබ ළඟ සිටිද්දීමයි මේ සොරා මගේ තල සොරකම් කළේ. ඔබ දැනුවත් වයි මේ සොරකම සිදුවන්නේ. ඇයි? අදත් සොරකම් කළාද? මම පෙර දිනයක මොහුට අවවාද කළා සොරකම් නොකරන ලෙස. මොහු තල සොරකම් කළේ ආසාවට බඩගින්නට කැමටයි. කුමාරයා පොරොන්දුනා මින් පසු සොරකම් නොකරන බවට. පානම් සිතන්නේ මේ සිදුවන්නේ ඔබේ වුවමනාවටයි කියා. මාගේ ශිෂ්‍යයෙක් වත එම වරද සිදුව බවම පිළිගන්නවා. නමුත් එක සිදුවයේ මාගේ අනදනම පිටයැකීම මුසාවක්. මම සොරකම නිසා ඔබට අහිම වූ තල ප්‍රමාණයට අලාභයගෙවීමට සූද. සිදුව ඇත්තේ ඉතාමත් සුළු අලාභයක්. නමුත් මෙවැනි සොරකම් මූල කාලයේදීම නතර නොකළොත් රටටම වන්නේ මහත් අලාභයක්. මෑණියනි, ඔබ පවසන දේ මා පිළිගන්නවා. නමුත් මා සිතුවේ ඔබගේ අලාභය ගෙවා දමා වරද කළ කුමාරයාට දඬුවමක් ලෙස ඔහුව ආපසු පිය රජතුමා වෙත පිටත් කර හරින්නට. ඇහැ දුරුතුමනි, එය අනුවන ක්‍රියාවක්. එයින් සිදුවන්නේ සොරකමෙහි බරපතලකම ඔහුට නොදැනී යාමයි. ඔහුට මේ මොහොතේම මතක හිටින දඬුවමක් ලබා දිය යුතුයි. මෙය පුරුද්දක් වුවහොත් පසුව මොහු මහා සොරෙකු විය හැකි. සොරෙකු කෙදිනක හෝ කිනම් රටක හෝ රජකමට පත්වීම රටේම විනාශයට හේතුවක් විය හැකි. සමාවෙන්න මෑණියනි. ඔබ කීදේ සියල්ල සත්‍යයි. අප මොහුට මෙහි ඇති වරද පැහැදිලි කරදී දඬුවමක් ලබා දී ප්‍රහ්මදත්ත ඔබට දැන් අප කතාබහ කළදේ ඇසුනේද ඇයි මා පෙරදිනයක එපාකීදේ නැවත නැවතත් කළේ. අනේගුරුතුමනි ඒ තල පැදුර දකිනවිට මට ඉවසාගත නොහැකි ආශාවක් ඇති වුණා තලකෑමට. මට අමතක වුණා ඔබතුමා ලබාදුන් නවවාදය. ඔබ රසයට ලොල් වෙලා. බාහිර රසයන්ට වහල් වුවයට රාජකම් කළ නොහැකි. මේ මෑණියන් හා මා යන දෙදෙන අමදුටුවා. ඔබ සොරකම් කළ බව. ඔබදය පිළිගත්තා. මා ඔබට පැහැදිලි කර දුන්නා සොරකම වරදක් බව. ඔබ ඒ අවවාද පිළිගත්තත් පසුව ආශාව නිසා එය අමතක කළා. අනේගුරුතුමනි මා සොරකං කළේ ඉතා කුඩා තලාට කීපයක් පමණයිනේ. තලායට කුඩා නමුත් සොරකම කුඩා නැහැ. අනෙක කුඩාවත් විශාලවත් සොරකම සොරකමමයි. වරදට දඩුවම්දී එය එතකින් නැවැත්විය යුතුයි. බ්‍රහ්මදත්ත මෙහිෙන් මෙම රල්ලු වැලි තලය මත දැනගසන්න. අත්ල ඉදිරියට දිගු කරන්න. දැන්මා ඔබේ එක අත්ලකට තුන බැගින් දෙ අත්ලටම මේ උන පතුරෙන්. සුමිත්ත මහානාද බ්‍රහ්මතත්ත ඔබ සියලු දෙනාම ඉතා උසස් අන්දමින් සකල කලාවන් ප්‍රගුණ කලා විශේෂෙන්ම බ්‍රහ්මදත්ත කුමරුන් කඩුශිල්ප දුනුශිල්ප අසුන් පැදීමට අති මහත් දක්ෂතාවයක් පෙන්නුම් කළා එක් එක් රාජයන්ගෙන් පැමිණි ඔබ සියලු දෙනාටම සිහසුනෙහි හිඳගන්නට සියලු සුදුසුකම් ලබාගෙන තිබෙනවා ගුරුතුමනි තක්සලාවෙන් නික්මයාමට පෙර ඔබතුමාගෙන් එක් ඉල්ලීමක් කරන්නරද. ඉල්ලීම කුමක්ද බ්‍රහ්මතත්ත කුමරුණි. මගේ පියරැතුමාගේ ඇවෑමෙන් මා රාජ්‍යත්වයට පත් වූ විට මා ඔබතුමාට ආරාධනා කරනවා මගේ රාජ්‍යයේ සේවටෙක්වන්ට. කල් යල් එළඹි විට ඒ ගැන සලකා බල. සේවකයා පිවිසුම් ద్వාරය අසල සිටින පඬිවිඩකරුවාගෙන් පඬිපුටය රැගෙනෙන්න. ඇදුරුතුමනි ඔබතුමන්ට රාජකීය හසුනා. මෙය මීට කලකට පෙර මෙහි ශිල්ප හැදෑරු බ්‍රහ්මදත්ත නම් කුමාරයා විසින් එවන ලද්දාක්. සාමාන්‍යයෙන් ඇදුරුතුමාගේ ශිෂ්‍යයන් සුවදුක් විචාරා හසුන් එවනවානේ. නමුත් මේ හසුන නම් එවන් සුවතුක් විමසීමක් නොවේ මෙය ආරාධනාවක්. මා එතුමන්ගේ රජමාලිගේට කැඳ වෙනවා. එතුමන්ට අවශ්‍යයිලුමා රාජ්‍ය සේවයට බඳවා ගැනීමට. ඇදුරතුමනි රාජ්‍යකාරිය දේවකාරියටත් වඩා බරපතල බවයි මාසා ඇත්තේ. මෙය එවැනි කාරයක් නොවෙයි මට සිතනාකාරයට. ඔබට මතකද දැන්නට වසර ගණනාවකට පෙර මාගේ ශිෂ්‍යයෙක්ව සිටි රාජකුමාරෙක් මහලු ස්ත්‍රියකගෙන් තල සොරාකා දඩුවම් ලැබවා. මා සිතන්නේ මේ ඒ රජකුමරා තමයි රාජ්‍යත්වයට පත්වී සිටින්නේ. ඇදුරුතුමනි එහෙනම් දෙවරක් සිතා තීරණයක් ගත යුතුයි. ඔව් ඔව් කඩිනම් තීරණ ගත යුතු නැහැ. එම දඩුවම් දීමෙන් පසුව ඔවු සිටියේ මා සමක එතරම් හොඳ සුහත බවකින් නොවේ. තාම තරුණ රජෙක්නේ. බ්‍රහ්මදත්ත කුමාරයාට රාජ්‍යත්වය අත්දකීම් හොඳින් ලැබෙනතුරු මා රජ්‍යවාසලට නොයායුතුයි. එදා දඩුවම් දුන්නාට මගෙන් පලිගැනීමේ චේතනාවක් තිබෙයි නම් අත්දැකීම් ලැබෙන විට එම අදහස් පහවියාවේ. සේවකීනී අර රජවාසලට පැමිණි සිටින මහලු මිනිසා රාජ සභාවට කැඳවුණ. මහලු ඇදුරාණන් මරණය සොයාගෙන පැමිණ සිටින හපුරුව හොබට මතකද මීට වසර ගණනකට පෙර මා තක්සලාවේ ශිල්ප හදාරණ කාලේ. මාර මහලු ගැහැනියකගෙන් තලමිටක් සොරකං කලායයි චෝදනා කරමින් මට තැලුවා ඒ පහර තවමත් මගේ අතේ පමණක් නොවෙයි මගේ සිත තුළත් වේදනාවෙන් පුපුරු ගසනවා ඔව් මට මතකයි රජතු ඔබට මතක දෙදා ඔබ මට පහර හයක් ගැසුවා. අද මම මගේ ගහලයලවා එකම එක කඩු පහරකින් ඔබේ ගෙල්ල සිද එයට දඩුවම් ලබා දෙනවා. අවසානවරට ඔබට මොනවද නිදහසට පවසන්න ඇත්තේ. අවසාන වරට මට පවසන්නට ඇත්තේ. එදා ඔබ කළ කුඩා සොරකමට මස්සුළුවෙන් හෝ දඩුවමක් නොදුන්නා නම්. ඔබ මහාස්සොරෙකු වී රටවැසියන්ගේෙන් පහරකා විනාශවන්නට තිබුණා නොවේද. ගැඹුරින් කල්පනා කර බලන්න. රජතුමනි ළඟ නොබලන්න තුර බලන්න. රජතුමනේ ඇදුරු තුමන් පවසන දෙය සත්‍යයි. එදා එතුමන් එසේ නොකලා නම්. අද ඔබවහන්සේ මහා සොරකුවන බවත්. එසේ වූවානම් ඔබතුමා රටවැසියන්ගේ ක්‍රෝධයට වෛරයට ගර්හාාවට ලක්වීම නිසා හෝ රටවැසියන්ගේ පහරකෑමට ලක්වී මියගියවුන් අතර හෝ සිරගත වූවන් අතර හෝ විය හැකි. පුරෝහිතතුමනි ඔබතුමාගේ දීර්ඝ කරුණු දැක්වීමෙන් මම සත්‍ය කරුණු තේරුම් ගත්තා. මට සත්‍ය වැටහුණා. මම කරන්ට සූදාන වූයේ මහා අපරාධයක්. මාගත් තීරණය පිළිබඳව මා අමාත්‍ය මණ්ඩලයෙන් සමාවෙල්ලා සිටිනවා. අජවුවත් ඔබත් මනුෂ්‍යයෙක්. වැරදි සිදුකිරීම මනුෂ්‍යගතයක්. එයට සමාවදීම දේවගතයක්. ඔබතුමා හරිමගට ගත් ඔබේ ඇදුරුතුමාට මා මගේ පුරෝහිත තනතුර පවරා දෙනවා. යට ඔබේ අනුමැතිය ලබා දෙන්න රජතුමනේ. ළමා රංගපීටය අද ළමා රංගපීටේ පිටපත රචනා කළේ කාශ්‍යප ප්‍රේමචන්ද්‍ර මාමා අද රඟපෑම් නිර්මල ප්‍රේමචන්ද්‍ර ගගන් චාමිකර ලංකේෂ කටුගම්බල සමඟ අනුෂ්ක අනුරංග බණ්ඩාර. ළමා රංගපීටය නිෂ්පාදනය කළේ ඉඳුනිල් ජයවර්ධන. Thank you.